මේ කඩා වැටීම තුළ ඔහුට හඬා නොවැටි ඔහුගේ ජීවිතය ජය ගන්නට පුළුවන් නම් ඔහු ඊටමත් ශක්තිමත් පුද්ගලයෙක්. සුබෝදෑසනක් වේවා. අදත් මේ හිමිදිරි උදෑසන බෞද්ධ රූප වාහිනිය ඔබ වෙත ගෙනෙන ප්‍රතිවේක්ෂා වැඩසටහන මෙලෙසින් ආරම්භ වන්නේ. සදහතුනි අදින් ආරම්භ වන මේ සතිය ප්‍රතිවේක්ෂා වැඩසටහනේ තුන්වන සතිය එහෙම නැත්නම් අලුත් මාතෘකාවක් යටතේ අද දවසේ පටන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ධර්මදේශනාවන් පවත්වන්නේ. සදහතුනි මේ සතිය තුළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අසුබ භාවනාව හා එය ප්‍රායෝගිකව සිදු කළ යුතු ආකාරය ඔබට අපට මෙත් සිතින් මනවින් පහදා දේවි. සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය දේශකයන්න් වහන්සේ පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනා සාදු නාදනම්වා নমස්කාර පූර්වකෝ පිළිගනිමු සාදු සාදු සාදු සදහතුනි අද මේ උතුම් ධර්මානුශාසනාවට දායකත්වයෙන් කටයුතු කරන්නේ ධර්ම ශ්‍රවණයට ලැබී සදැහැති පිණැති පිරිසක් එසේනම් මෙතෙන් සිට මේ උතුම් ධර්මානුශාසනාව මෙලෙසින් පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි නැවත වතාවක් සාදුනාද ලංවා පාද නමස්කාර පූර්වක වැරයුම් කරමු. සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං භදංතා ධම්මසවන කාලෝ අයං භදංතා ධම්මසවන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද වික්ඛවේ වික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්ති සදා බුද්ධ සම්පන්න සින්නත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීමෙන් මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි සසර ජීවිතය සූපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ බව අපි නිබඳව හැම ධර්ම දේශනාවකට පෙර ආතුවම මේ කල යුතු සිද්ධිය අපේ මනස සකස් කිරීමයි කියන එක නිවන් මාර්ග දේශනා මාලාවේ දිගින් දිගට දිගින් දිගට මතක් කරා මනස සකස් කරන්නේ නැතුව කිසිවක් කරන්න බැරි බව. නිවන් මාර්ග දේශනා මාලාවෙන් පස්සේ අපි ආරම්භ කරපු වැඩපිළිවෙල ප්‍රත්‍යවේක්ෂා කියන එක කවුරුත් දන්නවා. ඉතින් අද දවසේ තුන්වෙනි සතිය අපි සති දෙකක් එක මාතෘකාවක් අරගෙන එක මාතෘකාව බැගින් එක සතියකට සාකච්ඡා කරා ප්‍රත්‍යවේක්ෂාව කියන මාතෘකාවත් සති සම්පජානනය කියන මාතෘකාවත් සාකච්ඡා කරා. මේ වැඩසටහනේ අපි ධර්මය කතා කරන අඩුයි අපිට ප්‍රායෝගිකව सिद्ध කළ යුතු දේ මොකක්ද කියලා අපි වෙනස් වෙන්න මොකද්ද කරන්න ඕන කියන එක තමයි සාකච්ඡා කරන්න කියලා මම කීප වතාවක් කිව්වා. මොකද බණ 500කට වැඩි ප්‍රමාණයක් අහපු අපි යම් කිසි වෙනසකට භාජනය වුණ බව ඇත්ත. ඒක අවිවාදයෙන් පිළිගන්නවා. ඒක ඒක පිළිගත යුතු තියෙනවා. යම් අදහස් වෙනස් කරගත්තා. ඒක සත්‍යයක්. නමුත් ඒ වෙනස් වෙච්ච ප්‍රමාණය ඇතිද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ප්‍රමාණය ඇතිද නැවත ආපසු පිරිහීමටපත් වෙන්න පුළුවන් තැනකයි අපි නවතින්නේ. ඉතින් ඒකින්ද කාලෙන් කාලයට වර්ධනය වෙනවා කාලයකට පිරිහෙනවා කාලයකට වර්ධනය වෙනවා කාලයකට පිරිහෙනවා. එහෙනම් එක් ධර්ම කරුණකට වැඩි අවධානයක් යොමු කළ යුතු තියෙනවා. කළ යුතු දේ සාකච්ඡා කළ යුතු තියෙනවා. ඉතින් කෙටි මතක් කරන්නම් වැඩි කාලයක් ගන්න නැතුව අදත් හෙටත් දවස් දෙකේ අසුබ භාවනාව පිළිබඳව අපි මේ සතියේම සාකච්ඡා කරන්නේ සිකුරාද දක්වා අද සඳුදා දින. එතකොට අද පටන් අපි අදත් හෙටත් දවස් දෙකේම ප්‍රායෝගිකව මේ භාවනාව સિદ્ધ කරන විදිහ සාකච්ඡා කරනවා. එතකොට අපි අදම කියන්නේ මොකද්ද? අද දවසේම මේක ආරම්භ කරන්න ඕනේ කියලා. කරන කරන්නේ නැති අය හැමදෙනෙක්ම අද භාවනා කරන්න ඕනේ හැන්දෑවරුේ. හරි උදේ හරි දැන් මේක ඉවර වෙච්ච ගමන් හරි භාවනාවේ යෙදෙන්න ඕනේ. භාවනාවේ යෙදিলা වෙනස අත්දකින්න ඕනේ. එතකොට හෙට දවසේ අපි හෙට දවසේ එතකොට කතා කරන දේවල් තේරෙන්නේ ටිකක් හරි මේ භාවනාව ප්‍රායෝගික පුහුණු කරන්න හදන කෙනෙකුට විතරයි. ඒක මම කලින්ම කිව්වේ නිවන් මාර්ග දේශනා මාලාව අහන එක දැන් ඉතින් අඩු කරන්න කාලයයි කියලා මේ මොකද මේ දේශනා මාලාවේදී නිවන් මාර්ග දේශනාවට වැඩි අහනයි අඩු වෙනවා. එයි අහගෙන ඉඳලා විතර වැඩක් නැහැ නේ. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ යනකොට අහගෙන ඉන්න අයට එපා වෙනවා. ඒ මොකද අහනවා විතරක් අයට එපා වෙනවා. එයි මේකෙන් ප්‍රයෝජනෙ තියෙන්නේ කරන අයටයි ප්‍රයෝජනේ තියෙන්නේ කරන අයට. ඒ හින්දා කරන්න ඕන දේ විතරයි සාකච්ඡා කරන්නේ. අනිත් කරුණු දැන් ඉතින් පොත්පත් වලින් හොයාගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් අපි හැමදාම බණ කීක ඉන්නවා. ඒතර තුනේ දවස් වෙනකොට බදාත් දවස් වෙනකොට අපි ස්වාමීන් වහන්සේලා දෙනමක් මෙහි සූත්‍ර පිටකයේ ආදී තියෙන තැන් කොහෙද මූලාශ්‍ර සාකච්ඡා කරනවා. හතරෙන් දවස් වෙනකොට මේ ඇත්තන්ට තියෙන ගැටලු භාවනා කරද්දී ප්‍රායෝගික වෙන ගැටලු සාකච්ඡාවක් තියෙනවා සාකච්ඡා වාරයක් තියෙනවා. ජනවාරි මාසේ ඉඳන් මේ අයට ඒ පිළිබඳ සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා බ්‍රහස්පතින්දා කරන සාකච්ඡාවට. සිකුරාදා වෙනකොට මේක සමාජගත කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගිකව අපින් අපින් වෙන්න ඕන යුතුයකම පිළිබඳ කොහොමද අපි ඒක කරන්නේ? අනිත් අයට මේක ලබා දෙන්නේ කොහොමද කියලා මේ කාරණා පිළිබඳ සාකච්ඡා කරනවා. වෙනසවත් දවස් අපි හැමදාම ප්‍රත්‍යක්ෂාර්ථන යොදලා තියෙන්නේ අපිට ලැබිලා තියෙන උරුමය පිළිබඳව සාකච්ඡා කරන්න. ඊළඟ දවසේ අපි ගැඹුරු ධර්මය කියන අභිධර්මයේ පිළිබඳ ධර්ම සාකච්ඡාවක් කරනවා. සතිය ගෙවෙන්නේ එහෙම. ඉතින් සතියේ මුල හින්දා විතරක් මේ වතාවේදී මතක් කරා. ඒක නැවත නැවත මේක මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. දැන් අපි බලන්න ඕනේ පළවෙනියෙන්ම ඕනෑම භාවනාවක් කරද්දී අපි තුල තිබිය යුතු මානසිකාරයක් පිළිබඳ ඕනෑම භාවනාවක් කරද්දී අපි දැන් <clears throat> මම කිව්වා මතක තියාගන්න ඕන ටික කියනවා කියලා. අපි එදා දවසේ ප්‍රත්‍යවේක්ෂා වැඩ ප්‍රත්‍යවේක්ෂා කියන එක සාකච්ඡා කරපු සතියේදී කරුණු හයක් මතක තියාගත්තා. Tamanට කරදරයක්, Tamanට පීඩාවක් වෙනවා නම්, අනුන්ට පීඩාවක් වෙනවා නම්, දෙපාර්ශ්වයටම පීඩාවක් වෙනවා නම්, අකුසලයක් නම් අකුසල ලැබෙන දුක් රැස් වෙනවා නම්, දුක් විපාක ලැබෙනවා නම් සිද්ධ කරන්නේ නැහැ. කාය, වාග්, මනෝ වශයෙන් සිද්ධ කරන්නේ නැහැ. අපි ඒ වෙලාවේ මේවා කටපාඩම් කරගත්තා. ඒ වගේ තදින් මතක තියාගන්න අවශ්‍ය කරන காரணා අපි ඉස්මතු කරලා හැම වෙලෙම කියන්නයි සූදානම් වෙන්නේ. ඒ ටික විතර මතක තියාගන්න ඇති. ඕනම භාවනාවක් සිද්ධ කරද්දී මේ භාවනාවෙන් භාවනා කමටහන නැත්නම් මෙනෙහි කරන්න ඕන දේ හරියටම මතක තියාගන්න ඕනේ. හොඳ භාවනාව පිළිබඳව මතක තියාගත යුතු කාරණා කීපයක් තමයි මතක් කරන්නේ පළවෙනියෙන්ම. භාවනා කරන්න ඕන ආකාරය දැනගෙනමයි භාවනාවට ආරම්භ වෙන්නේ. ඇයි ඒ? එහෙම නැත්නම් අපි ගමනක් යන්න යනවා නම් යන මඟ දන්නේ නැතුව අපි කොහෙ යනවද කියලා දන්නේ නැතුව අතරමං වෙන්න පුළුවන්. එහෙනම් පළවෙනි කාරණාව භාවනා කරන්න සූදානම් වෙන අය හරියටම කරන දේ දැනගන්න ඕනේ. දෙවැනියට ඒ දේ කරනකොට තමන් එළඹෙන తত্ত্বය ගුරුවරයාගෙන් අසා දැනගන්න ඕනේ. මගේ සිද්ධ වෙන වෙනස මොකද්ද? ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය නිවැරදිම වෙනසකට කියන එකයි. නේද? එහෙනම් වෙනස වැරදි වුණොත් වෙනස වැරදි වුණොත් වෙනස් වුණාට වැඩක් වෙන්නේ නැහැ. ඒකද හැම පැත්තකින්ම අපි නිවැරදිව වෙනස් වෙන්න ඕනේ. අන්න ඒ සඳහා තමයි විමසන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විමසන්න කියලායි. එහෙනම් ගුරුවරයාගෙන් විමසිය යුතුව තියෙනවා මේකේ මේ පියවර සිද්ධ කරගෙන යනකොට මට මොකක්ද වෙන්නේ? මට යම් මානසික තත්ත්වයක් තියෙනවා මේ වෙනකොට. මේක වෙනස් කරන්න වෙන කෙනෙකුට තියෙන අයිතිය මොකද්ද? නේද? කෙනෙකුට කැමති කැමති විදිහට අපේ මානසිකත්වය වෙනස් කරන්න අයිතියක් නැහැ. මට කොහොමවත් අයිතියක් නැහැ පින්වත්නි. මට ඕන හැටියට මේ අත්ගේ මානසිකත්වය වෙනස් කරන්න. තුන් ලෝකේ අවබෝධ කරගත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන මෙයා අහලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ මග යමින් කටයුතු කරන මහා සංඝරත්නය ගැන අහලා තියෙනවා. ඒතර මේ පිරිස ඒ විශ්වාසයෙන් එන්නේ මගේ ළඟට මගේ ඉදිරියේ ඇවිල්ලා මේ වාඩි වෙන්නේ නැත්තම් රූපවාහිනිය නැත්තම් ගුවන්විදුලි ඉස්සරහින් මේ ඉඳගන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට මගේ මානසිකත්වය හදාගන්න ඕනේ කියලා මිසක්කා මේ කාශ්‍යප කියලා හාමුදුරුවක් ඉන්න උන්වහන්සේට ඕන විදිහට මානසිකත්වය හදන්න නෙවෙයි. එතකොට මට ඇති අයිතිය නැහැ. ඒතර මගේ අයිතිය මම තේරුම් ගන්න ඕනේ. මේ අයගේ අයිතිය මේ අය තේරුම් ගන්න ඕනේ. මේ අයගේ අයිතිය මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් ඒක ඒහිපස්සික වෙන්න ඕනේ. ඒහිපස්සික වෙනවා කියලා කියන්නේ නේද? කරන්න කලින්ම පෙන්වන්න පුළුවන් වෙනවා. මෙන්න මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා තර්කයකට අහු වෙන්නේ නැති වෙන්න පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකින්ද අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහනින් කතා කරන පළවෙනි භාවනාව හින්දා මම මේ භාවනාවේ තියෙන වටිනාකම තේරුම් ගැනීම සඳහා අපි හැම වෙලෙම දැනගන්න ඕනේ කරන්න කලින් කරන විදිහ පළවෙනියෙන්ම. පියවර පියවර පියවර වශයෙන් දැනගන්න ඕනේ. මේ පියවරේදී මගේ මනසට මොකද වෙන්නේ? මේ පියවරේදී මගේ මනසට මොකද වෙන්නේ? මේ පියවර මොකටද? ඒකෙදි මොකද කෙනෙක්ගේ භාවනා කරන කෙනෙක්ගේ මානසිකාරය කොච්චර වෙනස් වෙනවද? ඊළඟ පියවරේදී කොච්චර වෙනස් වෙනවද? ඒ ටික ඔක්කොම දැනගන්න ඕන. හරිද? එතකොට අපි හෙට හැන්දෑ වෙනකොට පියවරෙන් පියවර මේ ටික ඔක්කොම සාකච්ඡා කරලා තියෙන්න ඕනේ. අනිද්දා ධර්ම සාකච්ඡාවේදී මේක තහවුරු කරගන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ ගැඹුරු සාකච්ඡාවේදී මේක ස්ථිර කරගත්තාම ඒ වෙනකොට යම් ප්‍රමාණයකට අදයි හෙටයි දවස් දෙකේ වැඩි උනන්දුවකින් කාලය තියෙන අය වැඩි උනන්දුවකින් මේක ප්‍රායෝගිකව सिद्ध කළොත් අද හැන්දෑයාමේ හෙට හරි කොයි හරි වෙලාවක මේක ලොකු ප්‍රයෝජනයක්. ඒතර මේක හොඳට තේරෙනවා. බහස් වෙනද හැන්දෑනට අපි හොඳට හොඳට මේ පිළිබඳ යමක් දැනගෙන නේද? ඉතින් වෙන දේවල් කරන්නේ ඔය වෙන දේවල් සමහර ලාවට අපි සතියක් ගත්තොත් එහෙම සතියක නේද කවුරුහරි දරුවෝ එහෙම කිව්වොත් එහෙම මේ සතියක් ඇවිල්ලා ගෙදර ඉල්ල ඉන්න කියලා අම්මට තාත්තට ඔය යන්නේ නේද ඔක්කොම වැඩ දාලා ගිහිල්ලා ඉන්නේ නේද එහෙනම් මේක කරන්න බැරි වෙන්නේ නෑ ඒක වැඩි උනන්දුවක් ගන්න ඕනේ ලොකු උනන්දුවක් ඇති කර ගන්න ඕනේ මේ සඳහා අපි කොහොමද ප්‍රායෝගිකව මේක सिद्ध කරන්න අද දවස ලොකු ප්‍රයෝජනයක් කරගන්න ඕන. එහෙනම් මොනවද පළවෙනි එක අපි භාවනා කමටහන හරියටම දැනගන්න ඕන පියවර වශයෙන්. ඒ කමටහනේ ඒ පියවරේ පියවර ඊළඟ පියවරේදී මොකද්ද වෙන්නේ? ඊළඟ පියවරේදී මොකද්ද වෙන්නේ? ඊළඟ පියවරේදී මොකද්ද වෙන්නේ කියලා දැනගන්න ඕනේ. එතකොට අපි යා යුතු ඉලක්කය අවසාන ඉලක්කය පිළිබඳ හරියටම දැනගන්න ඕනේ. ඒකට ළඟා විය හැකියි කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට විශ්වාසයෙන් කරන්න පුළුවන්. දැක්කද බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන තැන? ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා අන්න ඔය තුන සම්පූර්ණ වෙනවද බලන්න ඕනනේ ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනස්ස ඒ කියන්නේ කාය කාය ලෝකයේහි අපි මේ අසුභ භාවනාව කාය පිළිබඳවයි කරන්නේ ඒ කරනකොට ආතාපි සම්පජානෝ සතිමා සම්පජානෝ කියන්නේ නුවණ මොකද්ද නුවණ කමඨහන ගැන නුවණ තියෙන්න ඕනේ හරිද? නුවණ නැත්තම් මොනව කරනවද කියලා දන්නවද? නෑ. එහෙනම් කමටහන ගැන මම දැන් කිව්වේ දෙකයි. කමටහන ගැන නුවණ තියෙන්න ඕනේ. මෙන්න මේකයි වෙන්නේ කියලා. කමටහන ගැන නුවණ කියනකොට ඒකෙන් සිද්ධ වෙන දේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. එහෙනම් කමටහන ගැන නුවණ තියෙන්න ඕනේ. සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ පියවරෙන් පියවර. සතිමා. සිහිය. භාවනා කරගෙන යන කෙනා දන්නවා එතකොට සිහියෙන් කරන්නේ. හරි මේ ටික හොඳට තේරුම් ගන්න ඕනේ. කවදාකවත් භාවනාවක් වරදින්නේ නැහැ එතකොට. හරි. කරන කෙනා දැනගන්න ඕනේ මොකද්ද? සිහිය. මං දැන් මෙන්න මේ කිව්ව විදිහට මේ පියවර මගේ කරගෙන යන ගමන් මේ අදහස් වෙන හරියට නිකන් නුවර ඉඳන් කොළඹ එන්න කෙනෙක්. නේද? අමුතුවෙන් ආ මම ආවනලට ආවා මාවනලට ආවා දැන් පාර හරි කිය කිය එහෙම වෙනම හිතනවද? නෑ පහු වෙනකොට එයාට මාර්ගය දන්න කෙනාට මාවනැල්ල පහු වෙනකොට කෑගල්ල පහු වෙනකොට වෙන දේවල් කතා කර කර යනවා. කතා කර කර යනවා වෙන වැඩ කර කර යනවා. නමුත් පහු වුණා කියලා දන්නවා. හරිද? ඒකට සංඥාවක් තියෙනවා. අන්න ඒ වගේම තමන් මේ භාවනා කමටහන වර්ධනය කරගෙන යනකොට හිමින් සැරේ මේක කොච්චර කොච්චර මෙන්න මෙන්න දැන් මම මේ බලාපොරොත්තු වෙන තැනට ඇවිල්ලා දැන් මේ තැනට ඇවිල්ලා දැන් මේ ටික ටික ටික ටික මේ වර්ධනය වෙන්නේ මේකයි කියලා හොඳට දැනෙන්න ඕනේ. හරිද? අන්න ඒ දැනෙන්න නම් සිහිය තියෙන්න ඕනද නැද්ද? සිහිය තියෙන්න ඕනේ. ඒකයි කිය සම්පජානෝ සතිමා. සම්පජානෝ සතිමා කියලා. ඒ කියන්නේ එතකොට අපි නුවණ තියෙන්න ඕනේ. ඒ නුවණ පිළිබඳ සිහිය තියෙන. ඒකයි අපි ගිය සතියේ සති සම්පජානනය ගැන කතා කරේ. ඒක මම හොඳට පැහැදිලි කරා ගිය සතිය පුරාවට අපි කරේ සම්පජානනය කියන්නේ මොකක්ද? සති සම්පජානනය කියන්නේ මොකක්ද කියලා නේද? අපිට ලොකු වාසියක් ලැබුණා අපේ අත්ංගනේ රතනපාල නායක ස්වාමින් වහන්සේ මහාචාර්ය ස්වාමින් වහන්සේ අපිට සම්බන්ධ කරගන්න ලැබුණා ශාස්ත්‍රීය කරුණු සාකච්ඡා කරන්න ගිය සතියේදී. ඉතින් ඒ වගේ විද්වත් ස්වාමින් වහන්සේලා අපි වරින් වර අපිට හැකි වෙන අවස්ථාවල් වල ඒ ඒ සතිවලදී ඒ කරුණු වලට අදාළව සාකච්ඡා කරන්න සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඔක්කොම අපි කරන්නේ මම මොකද්ද කිව්වේ නිවන් මාර්ග කියන්නේ නාම පදයක්. ප්‍රත්‍යක්ෂා කියන්නේ ක්‍රියාපදයක්. නේද? එතකොට අපි දැනගත්ත දේ ක්‍රියාත්මක කරන්නටයි ප්‍රත්‍යක්ෂාව. මේ වෙනකම් කරාද? නේද? කරාද? දැන් අහගෙන ඉන්නකොට බන ඔක්කොම වගේ අහපු අයගෙන් මං අහන මේ ටික කියනවා මේවා කියලා තියෙනවා දේශනා මාලාවේ. ඒක දේශනා මාලාවේ තියෙන තරම් කරුණ ටික කියන්නේ නෑ කිව්වේ. කිව්වට මේවා මතකද කියලා මේ දැන් අහන්න. මේ කියන දේවල් මතකද කියලා. එහෙනම් තව 500ක් කරලා අපු හැරිලා බලනකොට අපි එතරම් හිතින් ඉඩ තියෙනවා. හරිද? ඒකයි අපි මේ විදිහට ප්‍රායෝගිකත්වයකට ළඟා වෙන්න උත්සාහ කරන්නේ. එහෙනම් සිහිනුවණින් යුක්තව භාවනා කරන්න ඕනේ. අදීන් භාවනා කරන සමහර අයත් එක පාටම මට එළියක් ආවා, මගේ ඇඟේ කවුරු හරි හේතු වෙලා හිටියා වගේ දැනුණා. හරිද නැත්නම් මාව එක එක එක එක ඒවා කියනවා. නේද? මම චිත්‍රපටයක් බැලුවා වගේ මට ඔක්කොම ඇවිල්ලා බේරෙන්න පටන් ගත්තා කියලා. ඉතින් ඔය රටේ නැති ඒවා කියනවා. ඉතින් මේ කියනකොට ඊළඟට අහන්නේ මොකද්ද මේ? මට ඒ උනේ මොකද්ද කියලා දන්නේ නැහැ. එහෙම දන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඒවලට කල්යාණ මිත්‍රෙක් කොහොමද? මුලේ ධම්ම දන්නේ ඒක මෙන්න මෙහෙම. හරි? දැන් මොනවා හරි වෙයි දැන් මොනවා හරි වෙයි දැන් මොනවා හරි වෙයි කියලා භාවනා කරන ඉඳගත් කෙනාට තියෙන්නේ අන්න එහෙම අදහසක් නා. අද මොනවා වෙයිද දන්නේ නැහැ කියලා නම් තියෙන අදහස එයාට නුවණ නැහැ. නේද? එයා දැනගෙන නෙවෙයි යන්නේ. ඔළුව හැරිච්චත් ඒ යනවා වාගේ. ගමනක් යන්න ගිහිල්ලා නුවර ඉඳන් කොළඹට එන්න එන කෙනා තැන් තැන් වලින් හැරෙනවා. මාවනල්ල දිහානුත් හැරෙනවා, කෑගල්නුත් හැරෙනවා, ආපහු වෙනවා, ආපහු හැරෙනවා, ආපස්සටත් යනවා. ඉතින් කවදා කොළඹ එන්නද? නේද? අන්න ඒ වගේ තමයි. එහෙනම් ওই කාරණා දෙක, ওই කාරණා තුන එතකොට ඊළඟ එක තමයි වීරය. හුඟක් අය භාවනා කරන් ඉඳගෙන හොන්දට බුදිනවා. නේද? විනාඩි 5යි 10යි ඒ කියන්නේ මොකද? මට ඉතින් නිින්ද යනවා භාවනා කරගන්න බෑ මට නිින්ද යනවා නිින්ද යනවා කියලා කියනවා. ඉතින් ඒක ඇත්තක් නම් ඒ ඇත්තට මුණ දෙන්න ඕනේ. හරිද? ඒකටයි අපි සක්මන් භාවනාව ගැන සාකච්ඡා කරේ. ඔය ටික කලින් සාකච්ඡා කරලා තියෙනවා මතක ඇති. අපි නැගිටලා සක්මන් කළ යුතු තියෙනවා. කවුරුත් නැත්තම් සජ්ජායනා කළ හැකි දැන් අසු භාවනාවන් කරන කේසාලෝමා නකා දන්තා තචෝ ඒ විදිහට කරනවා නම් එයාට ඒක සජ්ජායනා කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි මතක් කරලා තියෙන මේ මුහුණේ අත්වල මේ මස්පිඩු පොඩි කරගන්න ඕනේ. හරි නැගිටලා වතුර ටිකක් බීලා මුහුණ හොදගෙන වාඩි වෙලා බලන්න ඕනේ. එහෙමත් නැත්තම් සක්මන් කරන්න ඕනේ. නේද? ඒත් නැත්තම් ඉඳලාමත් කියනවා මට සක්මන් කරනකොට නිදිමත වෙනවා. එහෙමත් වෙනවා. එහෙමත් නිදිමත වෙනවා නම් පින්වත් එන්නේ කය හරියට මහන්සි වෙලා තියෙන හින්දා. කයේ කයේ කය හරියට පීඩාවට පත් වෙලා තියෙනවා නම් අපිට භාවනා කරන්න බෑ. ඒ හින්දා කය ගොඩාක් පීඩාවට පත් වෙන අය නේද රාත්‍රියට එහෙම භාවනා කරන්න ඉඳ ගන්නවා, උදේටත් ඉඳ ගන්නවා. ඉතින් හැම වෙලේම බුදියන්නේ ඒකයි. ඒක විතරක් නෙවෙයි පිළමිද්දයි ඒක කොහොමත් තීන මිද්දෙන් පීඩාවටපත් වෙනවා කායික වෙහෙස තියෙනවා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ගිහිල්ලා විනාඩි 15ක් 20ක් පැයක් හරි අදිෂ්ඨාන කරලා දකුණු යාලයට හැරිලා නිදා ගන්න ඕනේ. නිදාගෙන නැගිටලා නේද? එතකොට සම්පූර්ණයෙන් තහනම් වැඩක් තියෙනවා. මොකද්ද? භාවනා ඊරිය වෙනිදා ගන්න තහනම්. බුදුහාමුදුරේ එහෙම දේශනා කරද්දී භාවනා ඊරිය වෙනිදා නැගිටින්න කියලාද? නෑ. නේද? එහෙනම් අපිට නිින්ද ගියා නම් එතන ලොකු වැරද්දක් භාවනා ඉරියව්වේ. ඒක වෙන්න බෑ. ඒක වුණා නම් ලොකු දෝෂයක් විදිහට බලන්න ඕන. තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මම අසිහියෙන්මයි භාවනාව කරලා තියෙන්නේ. එහෙනම් මම පොඩි ක්‍රමයක් කියන්නම්. අපි සාමාන්‍යයෙන් ওই නිින්ද නිින්ද ඒගෙන එනවද කියලා බලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි භාවනාවක් කරනකොට දැන් පළවෙනි එක උඩුකය ඍජුව වාඩි වෙන්න ඕනේ. හරිද? ඊළඟට S2 මෙහෙම ඈත බලන ඉරියව්වේ තියාගන්න ඕනේ. ඇස් දෙක මෙහෙම ඈත බලන ඉරියව්වේ තියාගෙන මොකද කරන්නේ? ඒ කියන්නේ කළු ඉන්ද්‍රියාව තියෙන්න ඕන හරියට මැද. ඇස් පියාගත්තාම සමහර කට්ටිය මෙන්න මෙහෙම උඩ යවනවා. හරිද? වීර්ය ගන්න නලලෙන් ගන්නවා මෙහෙම. එහෙම කරගන්නවා. හරිද? එතකොට එහෙම වුණාම ටික වෙලාවකින් මොකක්ද වෙන්නේ? හිස එකක්ම වෙනවා. තද හිස එකක්මක් වෙනවා. නිදිලා නැගිට්ටහම තමයි මේ හිස එකක්ම අඩු වෙන්නේ. හරිද? ඒ කියන්නේ සාන්තිරියව විතරක් සාන්තිරියව කියන්නේ මෙහෙම කෙලින්. පියාගෙන තමයි ඇස් දෙක පියාගන්නේ. ඒ විදිහටම ඇස් දෙක තියෙන්න ඕනේ. හරි? ඊළඟට උඩුකය ඍජුව තියාගන්න ඉරියව්ව අපි හදාගන්න දැන් මෙහෙම උඩුකය ඍජුව කියන්නේ මෙහෙම තියෙන්න ඕනේ. හරි? භාවනාවේදී. ඒතකොට මුලදී භාවනා කරන්න පටන් ගන්නවා කියන එක මම ඉතින් කතා කරනවා උඩුකය ඍජුව සකස් කරනවා කියන එක කියලා. අවශ්‍යතාවය උඩුකය ඍජුව තියෙන එකයි. අපි හිතාන් ඉන්නවා මං ඉන්නේ උඩුකය ඍජුව කියලා. හැබැයි බලනකොට ඉන්නේ මෙහෙම නැමිලා. හරිද? අනිත් පැත්තට තමයි ඒක පේන්නේ. දැන් මම මේ ඉරියව්ව පිළිබඳ නිවැරදි සංඥාව සකස් කරගන්න ඕනේ මම ඉන්නේ කෙලින්ද කියලා. හරිද? ඒක කරගන්න ඕනේ අපේ මනසටමයි දැනෙන්න ඕනේ මේ ඉරියව්ව හරිද කියලා. ඒකට අපි කරන්නේ පළවෙනියෙන්ම භාවනා පටන් ගන්න ආධුනික කෙනෙක්. මෙහෙම අංක 90කට තියෙන බිත්තියක් තියෙන තැනක හරිද? වාඩි වෙනවා හොඳට තමන්ගේ පිටුපස ප්‍රදේශයේ මේ බිත්තියට හේතු කරලා මේ බිත්තිය දිගේ මේ මෙහෙම කොන්ද දිගාරින්න ඕනේ. දැන් මේ පුටුව නම් මේ බිත්තිය එහෙම හොඳට ඉඳගෙන ඉඳගෙන මොකද කරන්නේ කොන්ද දිගාරිනවා මේ පිටිය දිගේ. හරි දැන් පිටිය ගෑවිලා තියෙන්නේ. ඔළුව කෙලින් තියාගන්න ඔළුව මෙහෙම හේතුක උඩට යනවා. එහෙම නැත්නම් ඔළුව කෙලින් තියාගන්න දැන් කෙලින්. හරි. දැන් පිටිය වැඩිලා ඉන්නේ. මේ විදිහට ඉඳගෙන භාවනාව කරනවා. හරි. මේ විදිහට ඉඳගෙන භාවනා කරලා දවස් දෙකක් යනකොට දැන් කෙලින් ඉරියව්ව තේරෙනවා. ඉතින් පිටිය දිගේ දැන් කොන්ද හොඳට පිටිය දිගේ හේත් වෙලා තියෙන්නේ. හරිද? ඊළඟ දවසේ මොකද කරන්නේ? අඟල් භාගයක් විතර ඉස්සරහට එනවා. ඉස්සරහට ඇවිල්ලා භාවනාව නැවත පටන් ගන්නවා. පටන් ගන්නකොට මොකද වෙන්නේ? අර මේ ඉරියව්වේ ස්ථාපිත වෙලා නැත්තම් තාම සිත සිතට මේ ඉරියව්ව පිළිබඳ සංඥාව නැත්තම් මොකද වෙන්නේ? කොන්ද ආය නැවෙනකොට බිත්ති වදිනවා. හරි. ආයතර මම දැනගන්නවා මේක හරි ගිහිලා නැහැ කියලා. ඔන්න ඔහම ටික දවසක් කරලා පුරුදු වෙන්න. ඊට පස්සේ ටිකක් ඉස්සරහට ඇවිල්ලා කරන්න ඕනේ. විත්‍යක හේතු වෙලා භාවනා කරන්න පුරුදු වෙන්නේ කොඳු අමාරු තියෙන අය විතරයි. හරිද? මොකද නැත්තම් ඒක නින්දට හොඳ රුකුලක්. මේක අමාරු නෑ මොකද කොන්ද කෙලින් තියෙන ඉරියව්ව ඒකද මේ තරුණ අය විශේෂයෙන් කල්පනා කරන්න මම දැකලා තියෙනවා හොඳට අපේ වයසක උපාසකම්මලා තාත්තලා හොඳට කොන්ද කෙලින් ඉන්න හුඟක් අය. හරිද? ඒතර අද කාලේ එනකොට ළමයිත් කොහොමද? ළමයි පුටුවක ඉඳගන්නේ කොන්ද අකුලගෙන. හරි. ඒ කියන්නේ මොකද අර කොන්ද නැති જાතියනේ හැදීගෙන එන්නේ. ඒක හින්දා තමයි කොඳු නෑ දැන් කොඳු ඔක්කොම වක්. නේද? කෙලින්නේ නැහැ. එහෙනම් මේක හදාගන්න ඕනේ භාවනා කරන කෙනා බොහොම ඍජුව වාඩි වෙලා කරන්න ඕනේ. ඔය ඉරියව්ව හදාගන්න. එතකොට මුලදී දුක් විඳින්න එපා. හරිද? භාවනාව කියන්නේ අපේ අපේ කුඹුරකට බහලා කුඹුරු කොටලේක හොඳයි මට නම් ඔය පරයන්කේ ඉඳගෙන එක විනාඩි 5ක් ඉන්න බෑ මගේ කකුල් දෙක නේද? මැරෙන්න වගේ හරිදෙනවා. එහෙම වෙනවා ඉතින්. එතකොට ඊළඟ සැරේ ඉඳගන්න හිත යෙදෙන ප්‍රමාණය ගොඩාක් අඩුයි. එහෙනම් මුලදිම ශරීරයේ දුක් වෙන්න පටන් ගන්න එපා. අපිට අවශ්‍ය කරන්නේ මනස කෙලින් මනස අවශ්‍ය තැනට අරගෙන යන්නයි. ඒකින්ද අපි තමන්ගේ කකුල් රිදෙනවා නම් කරන්නේ මොකද්ද? චුට්ටක් නේද? අඟල් දෙකක් විතර උස කොටයක් හොයා ගන්නවා. කොට එක වාඩි වෙනවා. බිමේද ගන්න බැහැ නා. ඒත් රිදෙනවා නම් උස ටික ටික වැඩි කරනවා. මොන්ටිසෝරි පුටුවක් දක්වා උස වැඩි කරන්න. හරිද? හැබැයි උඩුකය ඍජුව තියෙන්න ඕනේ. ඒත් මදි නම් තවත් හරියටම ධනිස් දෙක අංශ ගන්නවට තියෙන විදිහට තියාගන්න තුල අසනීප තියෙන අය ඉන්නවා. හැබැයි කකුල් දෙක පොඩ්ඩක් මෙහෙම කතිය වගේ ඒවත් තියාගන්න බලන්න ඕන මොකේ ඉඳගත්තත් ඒකට අර භාවනා ඉරියව්වට පරයන්කේන ටික ටික පුරුදු වෙන හින්දා. හරිද? කකුල් දෙක කතිරි වගේ තියාගෙන උසක ඉඳ ගන්නවා පහසු විදිහට. හොඳට පහසුවට ශරීරය රිදෙන්නේ නැති ඉරියව්වක ඉඳලා ඉඳ ගන්න ඕනේ. නැත්තම් ශරීර පීඩාවත් එක්ක සටන් බිමට වැටෙන්න වෙනවා. නේද? හරි ඒක ඒකේ සටන තමයි තියෙන්නේ. හිත එකඟ වෙනකොට අපේ පින්නත් නේ අපේ කය අපිට දැනෙන්නේ නැති වෙන පුරුදු වෙනකොට ටික ටික පල්ලම් බහින්න පුළුවන්. හැමදේම ක්‍රමානුකූල කරගමුකෝ. නේද? එතකොට පරයන්කයට අපිට යන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් භාවනාව දුකක් කරගන්න නැතුව භාවනාව සැපක් කරගන්න. හරි? හිතයි එකඟ කර යුතු තියෙන්නේ. හොඳයි. ওই විදිහට ඉරියව් සකස් කරගත්ත කෙනා දැන් කරන්නේ මොකද්ද කියලා බලන්න පළවෙනි පියවර විදිහට මුකුත් විස්තර වැඩි විස්තර නැහැ හරි වැඩි විස්තර ඕන නම් පරණ නිවන් මාර්ග හොයලා අහනකයි ඇත්තේ හරි දැන් කරන දේ විතරක් කතා කරනවා මතක තියාගන්න ඕනේ අපි හදාගන්න යන්නේ අසුබ සංඥාව අසුබ සංඥාව සංඥාව කියන්නේ හඳුනා ගැනීම කියන එකයි හරිද හේතුවත් එක්ක මම කියලා දෙනවා කොහොමද අපි හැමදාම මතක් කරනවා මහනුවර කිව්වහම මතක් වෙන්නේ දල්දා මාලිගාව. අනුරාධපුරය කියලා මතක් කියද්දි මතක් වෙන්නේ ආටම ස්ථානය. නේද? එතකොට නුවර ඉස්පිරිතාලේ වැඩ කරන කෙනෙක් අවුරුදු ගාණක් වැඩ කරපු කෙනෙක් ඉන්නවනම් එයාට මහනුවර කියන මතක් වෙන්නේ ඉස්පිරිතාලේ. හේතුව එයා වැඩියෙන් දැකලා තියෙන්නේ ආශ්‍රය කරලා තියෙන්නේ ඉස්පිරිතාලේ හින්දා. අපිට මූණ කියනකොට මතක් වෙන්නේ හමක් විතරයි. නේද? හමක් මතක් වෙන්නේ. යම්කිසි හැඩයකට තියෙන හමක්. අත් කියනකොට මතක් වෙන්නේ හමක්. මෙච්චර මේ ශරීරයක් තියෙනවා. ශරීරයේ මෙච්චර කෑලි ගොඩක් තියෙනවා. හරි. ඒවෙන් අපිට මතක් වෙන්නේ හම විතරයි. හරි. එතකොට කෙනෙක් කියනවා ඕකට පේන්නේ නැහැ කියලා. නේද? පේන්නේ නැහැ කියලා කියනනිත් ඒවා. එතකොට අපි කියන්නේ මොකද්ද? ඍජුපෝම් පෙට්ටියක දාපු බත් ගෙඩියක් කිව්වහම මතක් වෙන්නේ මොනවද? ඍජුපෝම් පෙට්ටියද බත්ද? බත් මතක් වෙනවා. ඇතුලේ තියෙන දේ මතක් වෙනවා. එහෙනම් පැහැදිලිවම පේන දේ පේන දේ නෙවෙයි මතක් වෙන්නේ මනසට වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේ. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ ශරීරයේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදිය පිළිබඳව ඒ හැම දෙයක් පිළිබඳව නිවැරදි විදිහට ආශ්‍රය කරන්න ඕනේ. ආශ්‍රය කරන විදිහ වැරදි නම් ආශ්‍රය කරන විදිහ අනුව තමයි සිතුවිල්ල ප්‍රබලව හැදෙන්නේ. එහෙනම් දැන් කය අනුව භාවනා කිරීම සඳහා ඉරියව්ව සකස් කරගත්ත සාන්තව ඉන්න උඩුකය ඍජුව තියාගෙන ඉන්න කෙනාට දැන් කරන්න ඕන දේ නේද? කෙස් තමන්ගේ කේශ කලාපය ගැන. හරිද? කෙස් කියලා ගත්තහම පළවෙනියෙන් ඔන්න මතක තියාගන්න ඕන දේ දැන් අතන මතක තියාගත්තා ආතාපි සම්පජානෝ සති මම ඔය සිව්ව ටික ඔක්කොම වැටෙනවා ඒ ටිකට හරිද ආතාපි කියන්නේ වීරය සම්පජානෝ කියන්නේ නුවණ සතිමා කියන්නේ සිහිය එතකොට වීරිය කියන එක ඕන වෙන්නේ අපි ඔය දැන් මම ඔය කිව්ව විදිහට දැන් ඒක අපිට මේ භාවනා කමටහනදී ඕන වෙනවා. හුඟක් අයට වැඩි වෙලාවක් ඉන්න බෑ අකුසලය මැඩගෙන ඉන්න තමන්ගේ සිතේ ශක්තිය මදි හරිද අකුසලය මැඩගෙන ඉන්න අවශ්‍ය කරන ශක්තියට කියනවා වීරය කියලා හරියට බරක් උස්සගෙන යන කෙනා රිදිරිදී බර උස්සගෙන යන්නේ අන්න ඒ වගේ අරමුණ ළඟා වනතුරු අරමුණට ළඟා වනතුරු සිතෙන්ම උපදින ඒ අරමුණ කරා යාමට හැකි වෙන අතුලාන්ත ශක්තියට කියනවා වීරය කියලා. ඉතින් හුඟාක් හැට ඒක නෑ මගේ හිටිනවා. හරිද? මේකේ මග හිටිනවා එක එක එක එක දේවල් වල හිත යොමු වෙලා හිටිනවා. අපි ඒවා ගැන සාකච්ඡා කරමු. පසුව එතකොට මේ මේ මෙතනදී අපි දැන් පළවෙනි කාරණාව කේසා කියලා ගන්නවා. හරිද? ඉතින් අපි මේ කෙස් කියන එක ලේසිනේ කෙස් දැකලා තියෙනවනේ අර නොදකපු එකක් නෙවෙයිනේ. නේද? නමුත් දැකලා තියෙන විදිහ හොඳ නෑ. දැකලා තියෙන විදිහ වැරදි විදිහක්. කොහොමද දැකලා තියෙන්නේ? කේස කල්යාණය කියන විදිහට තමයි කෙස් ගැන අදහසක් තියෙන්නේ. හරි. මේකේ වර්ණ ඉතින් අපි මේක දිහා බලනවා මේකේ සත්‍ය ස්වභාවය. යමක සත්‍ය ස්වභාවය බලන්න කාරණා පහක් යොදා ගන්න පුළුවන්. යමක සත්‍ය ස්වභාවය අවබෝධ කරගන්න පස් පැත්තකින් අපි ඒක දිහා බලනවා. අන්න දැන් මතක තියාගන්න ඕන ටිකක් එනවා. හරි. වන්න, సంతාන, ගන්දේහි, ආසයෝ කාසතෝ තතා හරි වර්ණ సంతාන ගන්ධේහි ආසයෝ කාසතෝ තත වර්ණ වශයෙන් පාට හැඩය සටහන කියන්නේ හැඩය වර්ණ సంతාන එහෙනම් වර්ණ දැන් pāli වචන ටික නැතුණාට කමන්නේ අපි සිංහලෙන් මත තියාගමු පාට හැඩය ගන්ධ හරිද වර්ණ సంతාන ගන්ධ එතකොට ගන්ධ එහෙනම් පාට හැඩය, ගන්ධ සහ පිහිටි තැන. හරි. ආශ්‍රය කරපු ආශ්‍රය කරලා තියෙන දේ සහ පිහිටි තැන කියනකොට මොකක්ද ඒක ඉතින් තේරුම් ගන්න යමු. ගොටුවල පඳුරක් හැදිලා තියෙනවා අසුචි වලක් ආසන්නයේ. හරි. මේක හොඳට සරුවර තියෙනවා කවුරු තරහ යන්නේ නැහැ. ඇයි අන්න හරි. නේද? ඒ කියන්නේ හැදිලා ආශ්‍රය කරලා තියෙන දේ. ආශ්‍රය කරලා කියලාගෙන හැදෙන්න භාවිතා වෙලා ඇති අන්න අරකේ ජරාව කියලා හිතෙනවා. නේද? උඩින් පිරිසිදුවර තියෙනවා. හැබැයි හොඳට වහපුව නමුත් අසුචි වලක් ළඟ මේක හැදිලා තියෙන්නේ. කොන්ක්‍රීට් එකට ළඟින්ම හැදිලා තියෙනවා කියලා හිතන්නෝ ගනීද? නෑ ගන්නෙ නෑ. නේද? ගන්න ඇත්තේ ඒක ආශ්‍රය කරලා තියෙන හැදිලා තියෙන්නේ අන්න ඒ වගේ අපේ මේ දෙතිස් කුණපයෙන් එකක් අරගත්තාම ඒක ආශ්‍රය කරලා තියෙන තැන සහ පිහිටි තැන වෙන කොහේ හරි හැදිච්ච හොඳ තැනක හැදිච්ච කොටකොල පඳුරක් ගෙනත් දාලා තියෙනවා අසුචි වලක් ආසන්නයේ. හරි. ඒ වගේ තැනක බිම දාලා තියෙනවා. දැන් පිහිටි තැන. ඒ වගේ අපේ දතක් ගත්තොත් ඒක ආශ්‍රය කරලා තියෙන්නේ ඒක ඒක හැදිලා තියෙන්නේ ලේ මස් වලින් ආවේ උඩට නේද? ඒවා හොඳ ඒවාද? ඒවා පිළිකුල් ඒවා. තියෙන තැන දැන් තියෙන තැන මොනවද තියෙන්නේ? ලේ තියෙනවා, මස් තියෙනවා, කෙල තියෙනවා, සෙම තියෙනවා, සොටු තියෙනවා මේ ඔක්කොම තියෙන දහජාරා තැනක තියෙන. නේද? දස කියන එක ගත්තොත්. ඉතින් අන්න එහෙම මේ හැම දෙයක් පිළිබඳවම අපි ඔන්න ඔය විදිහට දැනගන්න ඕනේ. මොනවද එතකොට ඔන්න පහ. මොනවද? වර්ණය, හැඩය, ගන්ධය, ආශ්‍රය කරලා තියෙන දේ සහ පිහිටි තැන. ඔය පස් ආකාරයකින් බලනවා. හරි? හරි. මම එකක් කියන්න මෙන්න මෙහෙම. මේ ගොම වීදුරු කිරි වීදුරුවට ගොම බිඳුවක් වැටෙනවා. හරිද? ඉතින් ගොම බිඳුවනේ වැටුනේ. හා ඒක තව එතකොට කෙනෙක් කියන්නේ මුළු මේ කිරි වීදුරුවට මේක මිශ්‍ර වුණා කියලා. අපි හිතමුකෝ බත් එක මැරිච්ච කැරපොත්තක් ඉඳලා හම්බ වෙනවා. හරිද? එක පැත්තක අයිනක ඉන්නේ. අයින් කරලා කනවද? අයින් කරලා කනවද? නෑ මුළු බත් එක ගැනම පිළිකුලක් උපදිනවා. හරිද? එහෙනම් බත් එකේ තව කොච්චර කොටස් තිබුණාද? එක තැනකින් විතරක් අපිට පිළිකුල ඉපදුනා. නේද? අන්න ඒ වගේ ඇයි මේ පහක් හොඳට තේරුම් ගන්න ඕනේ. මේ පහෙන් එකකදී හරි පිළිකුල මතුවෙන්න ඕනේ. පිළිකුල් හැඟීම මතුවෙන්න ඕන ওই පහෙන් එක දැනකදී හරි. අන්න ඒකට තමයි මේ පහ. හැබැයි කලින් ඇති වුණා නම් ආය අනිත් පහ අපි දැන් පළවෙනි එකේදීම වර්ණය කියනකොටම පිළිකුල් ඇති වුණා නම් ආය අනිත් ඒවා ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ නැහැ. දැක්වා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද අන්න අරමුණට එනවා. අන්න බලන්න මම ඉස්සෙල්ලාම පටන් ගත්තා කියද්දී කමඨහන දැනගන්න ඕනේ. ඒ පියවරේදී ලැබෙන අරමුණ දැනගන්න ඕනේ. ඒ ඒ පියවරේදී ලැබෙන වෙනස දැනගන්න ඕනේ. මෙච්චර කල් මගේ මනසට කෙස් කියනකොට කේස කල්යාණය කියලා අදහසක් තිබ්බා. හරිද? දැන් මට කෙස් කියනකොට එන්න ඕන අදහස. අන්න පරිවර්තනය මොකද්ද? පරිවර්තනය මොකද්ද කියලා බලා ගන්න ඕනේ. ඔළුව උඩට වර්ෂස් පීඩක් වැටුණා. හැංගීම තෝරගන්න කුරුල්ලෙක් කුරුල්ලෙක් දරා කරනවා මගේ ඔළුවට මම පාරේ යද්දි. කාකෙක් දරා කරා. එහෙම වෙනවනේ. දැන් මොකද්ද තියෙන අදහස මේක අයින් කරගන්නක? ආපෝ පිළිකුලයි කියලා හැඟීමක් තියෙනවා. නේද? අන්න ඒ වගේ ඔළුව උඩ තියෙනනේ පිළිකුල් වස්තුවක් කියලා පිළිකුල් හැඟීම උපදින්න ඕන. අන්න පරිවර්තනය. නේද? බලන්න පරිවර්තනය. කෙස් ගැන මෙනෙහි කරන කරාට පස්සේ මගේ ඔළුව උඩ තියෙන්නේ නේද? අපි හිතමුකෝ මේ මේ මේ කාක්කගේ වර්චස් පිට මම ඉක්මනට බැලුවා බලනකොට මේක වැටලා තියෙන්නේ කොහොම නමුත් හරීම මේ මලක වගේ හැඩයකට වැටලා තියෙන්නේ හරිද දැන් හැඩේ බොහොම හොඳයි අයිත පාට සුදු දැන් පාට හොඳයි ඒකේ හැඩේ මලක වගේ හැඩක් හරි ගන්ධ එනම් ගන්නම දෙයක් නැහැ හරිද එතකොට පිහිටි තැන මගේ ඔළුව විසින් ප්‍රශ්නයක් නැහැ. <laughs> පිළිතනත් හොඳයි. නේද? ආශ්‍රය කරලා තියෙන්නේ කාකා කාපු ඒවා. ඒතර දෙකයි පිළිකුල්. ඉතින් අනිත් තුන හොඳයි කියලා පාට හොඳයි හැඩ හොඳයි. හරි හොඳයි කියලා කිසිම විදිහකින් මේ ගැන අපිට අන්න ඒ වගේ තමයි. හරි එහෙනම් ඔය එකකදී හෝ පිළිකුල මතු කරගන්න පුළුවන්කම තියෙනවා. හරි දැන් කෙස් ගැන ගත්තාම ඇත්තටම මට මම කරද්දි මට පාට ගැන කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. මම බැලුවා මට කවදාකවත් මේ කෙස් ගැන පිළිකුල් පුදවා ගන්න බැයිද කියලා. හරි. හැඩය ගැන ඒත් ආවේ නැහැ කියන්නකො. හරිද? ගන්ධය ඒත් ආවේ නැහැ. හරිද? ආශ්‍රය කරපු දේ කියද්දී තාත්විකව බලද්දී මට එක පාට මේ කෙස් ගහේ තියෙන මේක ගලවපුවාම හැමත් එක්ක ඇදිලා එන තිතක් මතක් වුණා. හරි. ඒකින්ද නේද ආහාරය වැඩනම අපිට ගොඩාක් අප්‍රිය හැදෙන්නේ. නැත්නම් උඩ කෑල්ලේ තරම් ප්‍රශ්න නැහැ. නේද? ඉතින් අන්න එහෙම මේකේ පිහිටි තැන ආශ්‍රය කරලා තියෙන දේ බලපුවාම අපිට යම් මේක ගැන පිළිකුලක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න එහෙම ආකාර පහයි. ආකාර පහයි. ඒ ආකාර ඉතින් මේක මේවා හරි රසවත්. රසවත් මොකක්ද දන්නවද? මේ මේ මගේ මනස වෙනස් වෙනවනේ. හ්ම්. මේකේ පරක්තරක් ගැන අපි කතා කරමු. ඉස්සෙල්ලා මේක කරන විදිහයි අද කතා කරන්නේ. මොකක්ද තව එහාට යනකොට වෙන්නේ කියලා. එතකොට දැන් මේ පහට අමතරව තව දෙයක් කරගන්න ඕනේ. හරිද? භාවනා කරන්න ලෑස්ති වෙන කෙනා කොටස් 32 පිළිබඳව යම් දැනීමක් සම්පූර්ණයෙන් නැතත් කමක් නැහැ. හරිද? නමුත් කොටස් 32 දන්නේ නැහැ කියලා දැන් අද අද දවසම වැය කරා ඊට පස්සේ කොටස් 32 හොයාගන්න. ඒක බෑ. හරි? දන්න ටික කරන්න ඕනේ. හරි? දන්න ටික කරගෙන කරගෙන යනවා ඊට පස්සේ එකතු කරගන්නවා. අපි හරි කපටි. කපටි අපි නෙවෙයි. මොකක්ද? අපේ හිත හරීම කපටියා. හරිද? මොකද කරන්න හදන්නේ? සසර කරපු දෙයටම රිංගන්න හදන හැම වෙලේම. හරි? කෙලෙස් වලින් අයින් වෙනකොට අපේ හිත පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ කැරකිලා තියෙන පැත්ත ඒකයි. හරි අනිත් පැත්තට කරකවන්න හදනකොට අසනීප පවා ඇඟ හිටන් දෙනවා. හරි? හරි විකාරය. හරි? හරි විකාර ගතියනවා. ඉතින් මේ විකාර ගති ගති වලට අභිභවා යන්න ඕනේ. දැන් මොකක්ද දන්නවද අද උදේම නැත්තම් හිතන්නේ දැන් මම මේ කිව්වේ නැත්තම් හ්ම් අද කොටස් 32 හොයන්න ඕනේ පොතක් හොයාගන්න ඕනේ හරිද සතිපට්ඨාන පොතක් හොයන්න දැන් අදම කරන්න කියවනේ හාමුදුරුවෝ ඒකින්ද බලන්න ඕනේ අපේ දුවලයා ගෙදර තිබ්බා කිලෝමීටර් දෙකක් තුන දුර ඒකම සඳහා දැන් යන්න ඕන බලනකොට යන්නේ දුවලායි මුණුබුරේ බලන්නත් බලාගෙන හරි වංචා ඒවට කියනවා වංචා කියලා පළවෙනි දේ භාවනා කරන්න ඕනේ හරිද ඉස්සෙල්ලා භාවනා කරලා පස්සේ තොරතුරු හොයන්න යන්න. තහනම් හද. හරිද? නැත්තම් අපි දන්නවා වෙනදී ඔය වගේ ඒවට හිතට ඉඩ දෙන්න එපා. හරිද? අපි හුඟාවක් වෙලාවට කරන්නේ වැඩ කරනවා නේ වැඩ කරන්න ලෑස්ති වෙනවා. හරි. වැඩ කරන්න ලෑස්ති වෙනවා. ලෑස්ති වෙවි ඉන්නකොට වෙලාව ගිහිල්ලා ඉවරයි. ඒක හින්දා අපි ඉතල වැඩ කරන්න. පස්සේ ලෑස්ති වෙමු. හරිද? හොඳම දේ තමයි වැඩ කරන ගමන් ලෑස්ති වෙන එක. වැඩ කරන ගමන් ලෑස්ති වෙන එක තමයි වඩාම හොඳ දේ. එහෙනම් අපි මොකද කරන්නේ? අද දන්න ටික කෙත්ලොම් නියදත් සම් අපි මතක නේද එදා සත් සම්පජානනය කතා ගැන කතා කරද්දී ගිය සඳුදා මම මස් පිළිබඳ විතරක් අසුභ භාවනාවේ විදිහට පැහැදිලි කරා මස් පිළිබඳ විතරක් මෙනෙහි කරන. ඉතින් ඒක හරි අද කරලා ඉන්න ඕනේ ඉතින් හොයන්න. හරිද? මේක එදා ඒක කරා නම් ගිය සතියේ ඒක කරා නම් අපි නේද? එහෙමනම් අපිට පහසුවක් තියෙනවා දැන් මේක කරගෙන යන්න. එහෙනම් කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් තියෙන කේසාලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිද්දම් වක්ඛං හදයන් යකනම් පිහකම් කිලෝමකම් පප්පාසං මේ දිනවල මම කියනවා කරන්න දෙයක් නැහැ බොහෝ දිනකට යහපත පිණිස ඉතින් අපිට අවශ්‍ය නම් pitaka.lk කියලා තියෙනවා අන්තර්ජාලයේ ඉතාම පහසුවෙන් සූත්‍ර ධර්මයක් හොයාගන්න පුළුවන්. මේකේ මේක සූත්‍රයේ තියෙන තැනත් මේකේ සූත්‍රය මේ මේකට මේ අඩවියට පිවිසුනාට පස්සේ මේකේ හෙව්වොත් අපි සතිපට්ඨාන කියලා ඉංග්‍රීසියෙන් සිංහල විදිහට SATHI කියලා සති කියලා එහෙම ගහනකොටම සතිපට්ඨාන දේශන ටිකක් චුට්ටක් ටයිප් කරනකොට සතිපට්ඨාන කියලා සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රය කියලා වැටෙනවා. ඒතකොට මහා කියලාත් ගහන්න ඕනේ. මහා සතිපට්ඨාන නේ ගහන්න. එතකොට එතකොට ඒක තියෙන තැන ඔක්කොම ටික මේකේ වැටෙනවා. එතනින් ගියාම අපිට සූත්‍රය ඉක්මනට හොයාගන්න පුළුවන්කම තියෙන. ඒකෙත් අනිත් එක හරිය ලේසි. එතකොට පටික්කුල මනසිකාරය ආදි වශයෙන් ඒ ටික වෙනමම ධාතු මනසිකාරය වෙනම තියෙනවා. ඒ විදිහට ලේසියෙන් අපිට ත්‍රිපිටකය හොයාගන්න පුළුවන්. බොහෝ පින් රැස් වෙන ඇත්තටම ඒවා සකස් කරලා අන්තර්ජාලයට මුදාහැරලා තියෙන අයගේ තියෙන සත්භාවයෙන් කරලා තියෙන ක්‍රියාවන් නිසා. ඒ විතරක් නෙවෙයි ඔය හැම සටහනක්ම කොටස් 32කට අදාළ හැම සටහනක්ම අන්තර්ජාලය භාවිතයෙන් බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම නැති අය නිවසේ හුඟක් වෙලාවට තමන්ගේ ධර්ම දරුවෝ ඉන්නවා. හරිද? මේ දරුවන්ට කියලා පොඩ්ඩක් ඔබ හොයාගන්න. ගිහිලා කිව්වොත් මේ ඔය ටිකන් තේ ටිකක් එහෙම හදලා දීලා අඳුමක් එහෙම හොදලා දීලා තියෙන මොනවා හරි කරලා යාළු කරගන්න ඕන හොඳට. නේද? එහෙම කරලා කිව්වොත් ඔය ළමයි කවදාකවත් ඔක හොයලා දෙන්නේ නැහැ. නේද? පොඩි විහිළුවකුත් කරා. අපේ ආච්චිටත් දැන් අන්තර්ජාලය ඕන වෙලා කියලා කියයි. නේද? එච්චරයි. ඉතින් එහෙම හරි කොහොම හරි මේක හොයාගන්න ඕනේ. නැත්තම් පොතක් හොයාගත්තාම මේ සතිපට්ඨාන පොත් නැති තැනක් නැහැ. නේද? පිරිත් පොතේ තියෙනවා. පිරිත් පොතේත් හොයාගත්ත හැකි. ඊට පස්සේ විස්තර හොයාගන්න ඕන කොටස් 31 පිළිබඳව යම් අදහසක්. යම් අදහසක් ඇති කරගන්න ඕන. විශේෂයෙන් කටපාඩම් කරගන්න ඕන. පාලි වචන ටික කටපාඩම් ඒකට වැඩි වෙලාවක් යන්නේ නැහැ. කේසාලෝමහ නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිදා. එතකොට අර මේ අනිත් එක වල භාවිතා කරන්න කෑම කන වෙලාව, ගමනක් යන වෙලාව, නිකන් ඔහේ ඔහේ මොනවා හරි ඇත්තට අහවලා ඒ දවස්වල මට මෙහෙම කිව්වා, මෙහෙම කරා, මෙහෙමයි. ආරයා මේ පැත්තෙන් පැන්නා, මෙයා මේ පැත්තෙන් පැන්නා කිය කිය බස් වල යනකොට ඌව තමයි හිත හිත යන්නේ. හරිද? එතකොට නේද? ඒවා හිත හිත යන වෙලාවේ මේ කටපාඩම් කරගත්තාම කටපාඩම් කරගන්න තියෙන ඒවා කොලයක පොඩ්ඩක් ලියා ගන්න. මම මේ කිව්වනේ මම මේ බණ කියන්නේ නැහැ කියලා මේ වැඩසටහනේ. මේ වැඩසටහනේ කරන්නේ මොකද්ද? කොරන්න ඕන දේ කියන එක. හරිද? කටපාඩම් කරගන්න තියෙනවා කොලේ වෙලා නැහැ කියන කොලේ කොලේක ලියා ගන්න. ඇක්සස් කොලයක් ගත්තා. ලියා ගත්තා. දැන් උයන්ඩ බෑ වැය දෙකක් විතර. මොකද කරන්නේ? කුස්සිය ගහ ගන්න කොලේ. හරිද? හොද්ද හැඳි ගන්න ගමන් කේසා ලෝමා නකා මතක නැහැ. ඉක්මනට බලවර පැත්ත. හරි. විහිළුවන්නේ නැහැ කියන්නේ. හරිද? මම මේක කියන්නේ මං කරන හින්දා. මම හොදහඳ ගන්නව නෙවෙයි මගේ තව දෛනික වැඩ තියෙනවා දෛනික වැඩ තියෙනවා ශරීරයට ආශ්‍රිතව නඩත්තු කටයුතු තියෙනවා මේ නඩත්තු මම ඒක කියන්නේ බය නැතුව මේක කියන්නේ අපි මේවා කරන හින්දා හරිද මේවා කරන්න තමන්ගේ කාල කලමනාකරණය කරගන්න ඕන කාලයෙන් උපරිම මොකද අමාරුවෙන් හම්බ කරගත් එකක් කියලා දන්නවද ඔබ? මේ ලැබිච්ච ජීවිතය කවුරුවත් දුන්නේ කන්නේ නෙවෙයි. මම බොහෝ පින් කරලා බුද්ධෝත්පාද කාලයක බුදුබණ ඇහෙන කාලයක හුස්ම වැටෙන මනුෂ්‍ය ශරීරයක් හදාගන්න අපි බොහෝ වෙහෙස මහන්සිලා තියෙනවා. ගන්න හැම හුස්මක් එක්කම මං හම්බ කරගත්ත දේ නැති වෙලා යනවා. බොහෝ මිනිස්සු තමන්ගේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයෙන් කළ හැකි දේ කරන්නේ නැතුව නිකම්ම ඔහේ ගෙවල් වලට ඉඩම් වලට මස් කෑලි වලට මස් කුට්ටි තියෙනවනේ ගෙදර තියෙන 50 කෑලි 60 කිලෝ 60 කෑලි 70 කෑලි ඉහට මෙහාට යනවනේ ඒව ගැන නේද ඒව ගැන කල්පනා කර කර ඉඳ ඇරෙන්න වෙන දෙයක් කරලා නැහැ මේ ජීවිතේ. හරිද? ඒකින්ද අන්තිමට මැරෙනකොට ඔය ඔක්කොම මස්තික පොළොවට දිවෙලා යන ඒවා. ඉතින් ඒ වගේ වැඩක් නැති දේවල් වලට කැපකිරීම කර කර මේ ජීවිතය ගෙවෙන්න තියෙන්නේ නැතුව ගත කරන හැම නිමේෂයකම හරිද? එක එක වෙන මොන මොනවා කියයි. හරිද? ගණන් ගන්න එපා. මොකද මගේ ජීවිතේ අන්තිමට අන්ත අසරණ වෙලා ඇඳන් වලට වැටිලා කර කියා ගන්න දෙයක් නැතුව පීඩා වෙනකොට ඒ කට්ටිය වල මාව පීඩා කරන් තවත් අඬලා යනවා. හරිද? ඒකින්ද මේ ජීවිතයේ යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕන නම් කටපාඩම් කරන ඒවා ටිකක් ලියාගන්න. මොකද අපි නේද අර කියන්නේ මැටි මෝල් නෙවෙයිනේ ලියන්න බැරි තරම් නේද? සාක්ෂර හැකියාව ගොඩාක් වැඩි ලංකාවේ. අපි ඔක්කොටම ලියන්න පුළුවන් අය. ඒකින්ද මම දැඩි බලපෑමක් කරන වෙලාව නැහැ කියන අයට හරි තමන් කරන හැම වෙලාවෙම ගත කරන හැම වෙලාවකම නිදින වෙලාව පවා නිදියද්දිත් කොහොමද අදිස්ථානයෙන් නැගිටින්න පුරුදු සිතකින් නිදාගන්න සිහියෙන් ඒකත් Tamanට උදේ හරියටම තත්පරයට ඒ වෙලාවට හැරෙනකොට හිතේ උදේම ප්‍රබෝධයක් ඇති වෙනවා. හරිද? හිත ගැන විශ්වාසයක් ඇති වෙනවා. මට යමක් කරන්න පුළුවන් කියලා. ආ එහෙනම් අද ඉඳන් තවත් තියෙනවා කරන්න වැඩක්. මොකද්ද? අද මම බුදු යන්නේ නිදි නැගිටින වෙලාව හරියටම අදිස්ථාන කරගෙන එලාම් ඔක්කොම ඔෆ් කරලා. හරි. එලාම් තියන්නේ නැහැ. හරි. එලාම් තියන්න නැතුව ඕක කරලා නිදිලා හරියට වෙලාවට නැගිටලා බලන්න හෙට උදේ කොච්චර සන්තෝෂද කියලා හිතට. ඇයි ඒ? කාගෙන විශ්වාසයක්ද? මට මං ගැන විශ්වාසයක් ඇති වෙනවා. හරිද? ඒ වගේ හරි සංවිධානාත්මක ජීවිතයක් ගතකරන එතකොට කාගේවත් එක එක දේවල් අපිට ඕන වෙන්නේ නැහැ. එක එක කෙනාගේ රැකවරණ එක එක කෙනාගේ මොනවත් ඕන වෙන්නේ නැහැ. මේක ඉතින් ඉන්නේ කොහොමද ඔක්කොම පාටලාගෙන. අර අනිත් අයලා තියාගෙන අනේ මට කරුණාවෙන් කතා කරන්න මට නේද දරුවා නැතුව බෑ ආරවා නැතුව බෑ මෙව්වා නැතුව බෑ මේ මොකද තමන්ගේ සතුට උපදවා ගන්න ක්‍රමවේද භාවිතා නොකරන හින්දා. හරිද? දැන් මොනවද අපි මේ කතා කරන්නේ? මොකටද කතා කරන්නේ? නිවැරදිම වෙනසකට. හරි බෞද්ධයා නිවැරදිවම වෙනස් වෙනවා. එහෙනම් බුදියන එක පවා වෙනස් නැහැ. හරිද? එහෙම කරමු. එහෙනම් කොටස් 32 හොයාගෙන ඔන්න ඔය විදිහට මූලිකව ඔය අංග පහත් එක්ක පොඩි ගමනක් යන්න ඕනේ. ඉතින් තව අත්‍යවශ්‍යයෙන් කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි කිසිම කෙනෙක් මේක කරද්දී අපි හිතමු දන්තා කියලා. දන්තා කියලා කරද්දී දැන් දත් කියන කොටස ඉස්සෙල්ලා මේකේ කොටස් දෙකක් තියෙනවා. අජ්ජත්තික බාහිර කියලා. අජ්ජත්තික කියන්නේ මට දැනෙනවා දැනට. හරිද අපි හිතන්නේ ඉඳන් මේවා සාකච්ඡා කරනවා මට දැනට දැනෙනවා මගේ කියලා කොටස. මේ වර්තමානයේ මගේ කෑල්ලක් කියලා කෑල්ලක් තියෙනවද නැද්ද? දත් කාගේද? මට හොඳට දැනෙනවා මගේ කියලා. හරිද? අන්නේ අජ්ජත්තික කියන්නේ තමන්ගේ කොටගත් කොටස. එහෙම අරගෙන නැත්තම් භාවනා කරන්න ඕනේ මේ යන්න යන ගමන ඒ කොටස අතහරින්න යන ගමනක් මේ. ඒ කොටස අතහැරීම සඳහා වැඩපිළිවෙල. ඒකේ සත්‍ය తත්වය අවබෝධ කර ගැනීම සඳහා වැඩපිළිවෙල තමයි අපි මේ පටන් ගත්තේ. එහෙනම් ඒ පටන් ගත්තේ හින්දා ඉස්සෙල්ලා ගන්නවා ඒ කොටස. එහෙනම් දන්තා කියනකොට හිත යවන්න ඕන කොහෙටද? බැරි වෙලාවකවත් අපි දන්ත සල්යාගාරයක ඉස්සරහා තියෙන දත්වල සටහන නැත්නම් අන්තර්ජාලයෙන් බලපු දත්වල සටහනක් තියෙනවනේ නේද? අන්නේ සටහන මෙහෙම ඉස්සරහින් තියාගෙන දන්තා දන්තා දන්තා දන්තා කියලා ඒක ගැන මෙනෙහි කරොත් වැටෙන්නේ ඒක අජ්ජත්තිකද බාහිරද? අන්තර්ජාතික බාහිර එකක්. නේද? මගේ දත් ටික ස්කෑන් කරලා දාලා තිබ්බේ නෑ නේකේ. ඒක වෙන කාගේ හරි එකක්. එහෙනම් මම බලන්න ඕන කාගේද? ආ එහෙනම් මොකද කරන්නේ? හිත යොදන්නේ කොතෙන්ටද? මාගේ දත් ටිකට. මේකේ වෙනස මං කියන්නද? දත් මොන පාටද? සුදු පාට. මාගේ දත් ටික මොන පාටද? මට තාම හම්බුන්නේ නැහැ සුදුයි කියන එක කෙනෙක්. හරි මම හරියට අහනවා. කට්ටියගෙන් ওই ප්‍රශ්නේ මගේ දත් ටික මොන පාටද කියලා අහපුවම සුදුයි කියලා කියනවා හම්බුනේ නැහැ. ඒ කියන්නේ මම හොඳටම දන්නවා මගේ දත් ටිකේ තියෙන මැලියම් පාටක්. නේද? නේද? යන්තම් හරි සුදක් තියෙනවා නම් තියෙන ඉස්සරහා දත් ගෙඩි දෙක විතරයි. හරිද? එතනින් එහාට තියෙන ඒවා කොහොම? ඇතුල් පැත්තෙන් කළුයි. නේද? කහටයි. එහෙනම් මේකේ තියෙන්නේ කෙනෙකුට අප්‍රසන්න පාටක්. එහෙනම් ගන්න දත් එහෙනම් හිත යොදන්නේ කොහෙටද? හරි. එහෙනම් මේ ස්කෑනර් එක දාන්නේ කොහාට? තමන්ගේ <laughs> නේද? තමන්ගේ කටටයි දාන්නේ. තාලා මේකේ හිත තියාගෙන වර්ණය මෙනෙහි කරන්න. හරිද? බලන්න කොච්චර හිත එකඟ වෙනවද කියලා ඔකේ. හරි? දැන් භාවනා කරන කෙනා මගේ දත් ටිකට හිත යොමු කරගෙන අන්න ඒතර හොඳට තේරෙනවා වම් පැත්තේ උඩ පැත්තේ නේද උඩ වම් පැත්තේ පස්වෙනි එකේ තියෙන කෝම්බේ මතක් වෙනකොට හොඳට නේද? ඒකේ තියෙන ගඳ මතක් වෙනවා නේද? ඉතින් මේක මේක තමයි ඇත්ත. හරිද? දැන් මම මේ ඇත්තට මුණ දෙන්නේ හරිද? ඒකේ ඒකේ ගඳ එළියට එන්න දෙන්නේ නැති වෙන්න මම කොච්චර උත්සාහයක් ගන්නවද කියලා දන්නවා. නේද? එතකොට එනම් වර්ණ සටහන කියන්නේ හැඩේ මේ හැඩේ කල්පනා කරන්ඩ මේ බාහිර ලෝකයේ මිනිස්සුන්ට නොයේකුත් හැඩ තියෙනවා. මල් වලට හැඩයක් තියෙනවා. නේද? මුතු වලට හැඩයක් තියෙනවා. හරිද? එන්න මේ හැඩතල මෙයාලා අයිසිං වලින් කේක් උඩ හදනවා. මල් හදනවා. නේද? කේක් එකක් උඩ දත් සෙට් එකක හැඩයක් හදලා තිබ්බොත් නේද? අන්න එහෙනම් හැඩේ ඊටාම පිළිකුලයි නේද? අප්‍රසන්නයි. නේද? මේක නේද hina වෙනකොට දත් ටිකයි විදුරු මස් ටිකයි ඔක්කොම පේනවා නේද? එහෙනම් ඒක ඊටාම අපතන්නයි. අර දත්තික කියන්නේ හරියට නිකන් මට නේද ස්වභාව ධර්මයෙන් මේ ආහාර කපා ගන්න දුන්න පුංචි පුංචි උපකරණ වගේ නේද? ඉස්සරහා ඒවා තියෙන්නේ කඩලා කඩන්න පුළුවන් වෙන. ඊළඟට තියෙනවා ඉරන්න පුළුවන් වෙන. ඊළඟට තියෙනවා හඹරන්න පුළුවන්. ඒ වගේ පොඩි මේ ටූල්ස් ටිකක් මේ. නේද? හම්බෙච්ච උපකරණ වගේක් මේ තියෙන්නේ. නේද? එක එක විදිහට පිහිටල වගේ. හ්ම්. ඉතින් මේකේ එක එක මැඩියන් අරන් මරන් ගෑවිලා නේද අපි මේ පිහි ටික පොලිස් කරලා මේ පේන්න තියන්න හදනවා අනිත් අයට ප්‍රසන්නයි කියලා බලනකොට මේක ඉතාම අප්‍රසන්නයි ඉතාම අප්‍රසන්නයි ඉතින් මෙන්න මේ අප්‍රසන්න ස්වභාවය වර්ණ වශයෙන් මතක මතක් කරගන්න තව අපිට විනාඩි 5ක විතර කාර්යයක් තියෙන දැන් කතා කරපු ටික මතක් කරමු මතක තියාගන්න ඕන අද මොනවද පළවෙනි එක කමටහන දැන් අපි කියලා දුන්න ටික මෙච්චරයි කරන්න කියලා මතක තියාගන්න ඕන කරන විදිය කොහොමද එතකොට කොටස් 32කින් එකක් අරගෙන තමන්ගේ ශරීරයේ හිත යොදලා යොදලා ඒකේ සත්‍ය తත්වය මෙනෙහි කරනවා ආකාර පහකින් මෙනෙහි කරන්න ඕන මොනවද වර්ණ වශයෙන් සටහන වශයෙන් ගන්ධ වශයෙන් ආශ්‍රය කරපු දේ වශයෙන් සහ පිහිටි තන වශයෙන් ඒ එකකදී හරි මේක මම හිතාගෙන හිටියේ ඉතා හොඳ දෙයක් කියලා නෑ මේක ඉතාම අප්‍රසන්න දෙයක් කියලා Tamanට දැනෙන තුරු අන්න වෙනස සිද්ධ වෙන තුරු හරි වෙනස සංඥාව වෙනස් වෙන තුරු ඒකේ මෙනෙහි කරන්න. එහෙනම් කෙස් වල කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සම් මේ විදිහට යන්න ඕනේ. එකක් එක්කද මේක කරද්දි මෙහෙම කරන්න. විභාගයකට ගියා වගේ කියලා කරන්න. විභාගයකට ගියාම ප්‍රශ්න වගේක් තියෙනවා. ප්‍රශ්න 8ක් තියෙනවා කියන්නේ උත්තර ලියන්න කියලා. පළවෙනි එක ගත්තම. පැය තුනේ ලියන්න බෑ. පළවෙනි එක ගත්තම භාගයට කරගෙන යද්දි මේක හරි අමාරුයි. දැන් මම ඒකත් එක්ක පැය තුනම හැපි හැපි ඉන්නවද? නෑ මොකද කරන්නේ? ඊළඟ එකට යනවනේ. නේද? ඊට පස්සේ ඒකෙන් කරගෙන ඇවිල්ලා ආපහු පළවෙනි එකට ඇවිල්ලා බලනකොට මේ සමහරලාට පුළුවන්. සමහරලාට හරි ගිහිල්ලා නේද? ඒකද කේස් ලොම් ආදී දේවල් ගත්තහම පළවෙනි එකේ කේස් ගැන කිසිම පිළිතුරක් උපදින්නේ නැත්තම් මොකද කරන්න ඕන? ඊළඟ එකට යන්න ලොම් වලට යන්න. හරිද? ඒකේ යම් ප්‍රමාණයක් යම් ප්‍රමාණයක් Taman උත්සාහය කරගෙන නියවලට යන්න. ඒකද රවුමේ යන්න. හරිද? රවුමේ යනකොට වැඩේ මොනවා නමුත් මගේ බලාපොරොත්තු මගේ අදහස් තියෙනවා කොයි කොයි වටේදී හරි මට මේකේ පිළිකුල උපදින්න ඕනේ. ඒකෙදිත් පින්නත් මේ හැම ගැන හරියට පිළිකුල උපදුනා නම් කෙස් ගැන පිළිකුල උපදින්නේ නැති වුණත් ඒක පිළිකුල් වස්තුවක් වෙන ඇයි හැම උඩයි කෙස් තියෙන්නේ. හරි. ඒකින්ද මෙහි අවසාන ප්‍රතිඵලය තමයි බලුකුණක් දැක්කහම පාරායින තියෙන මොකද? සුන්දරයි, ප්‍රියයි, මధుරයි. එහෙම හිතෙනවද? නෑ. පාරායින පිම්බිච්ච ඉදිමිච්ච බලුකුණක් දැක්කොත් අපිට මේ මුළු බලුකුණ ගැනම එක පාරටම පිළිකුල් කියන අදහසක් උපදිනවා. අන්න එහෙම අදහසක් මුළු ශරීරය ගැනම එන එනවා කොටස් 32 වෙන වෙනම මෙනෙහි කරපුවා. හෙට දවසේ අපි සාකච්ඡා කරනවා කොහොමද එතෙන්ට යන්නේ? ඒකදී ඇති වෙන తත්වේ මොකක්ද? නේද? මේක තව ඇලීම්, ගැටීම් ඇති වෙනවද? මේක මේක කරන එක හොඳ දෙයක්ද? මේකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද? හරි ආදි වශයෙන් හෙට අනිද්දා වෙනකොට අපි ගොඩ දේවල් කතා කරනවා. එහෙනම් අද පොත් හොයන්න දුවන්න තහනම් නේද? ඉස්සෙල්ලා දන්න ටික කරන්න ඕනේ. කරනකොට තමන්ගේ අතුලාන්තයේ හිත හිත යොමු කරගෙන තමන්ගේ අතුලාන්තයේ හිත යොමු කරගෙන කරන්න එහෙම කරගෙන යනකොට පසුව අපි ඒ තොරතුරු හොයාගන්න ඉස්සෙල්ලාම තොරතුරු හොයන්න යන්න එපා. දන්න එකකින් හරි කරන්න පුළුවන්. වන්න సంతාන ගන්දේහි ආසයෝ කාසතෝ තථාති. හැමදෙනාමටම ප්‍රාර්ථනා කරනවා තමන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලෙක උත්පත්ති ලැබන්න ලැබුණා. එවැනි කාලෙක ලැබිච්ච මේ වටිනා මනුස්ස ජීවිතය තවත් බොහෝ වටිනා මනුස්ස ජීවිතයක් බවට පත් කරගන්න කෙලෙස් වලින් දුර වෙලා සුවදායක තත්ත්වයට පත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති මාතර සාන්ත තෝමස් බාලිකා විදුහලේ හිටපු විදුහල්පතිනි පල්ලෝසපත් එච්.ජී. සුනන්දා සොහොයුරියට පින් අනුමෝදනා කිරීම පිණිස එම පවුලේ අය විසින් සදැහැති දායකත්වය දරනු ලබනවා කියලා සඳහන් කරලා තියෙනවා. ලක්වැසි ලෝයස් සියලු දෙනාට මේ පින් බලෙන් ධර්ම අවබෝධය ලැබේවා. නිර්වාණ අවබෝධයට මාර්ගය දියර වේවා කියලා පවිත්‍ර අදහසකින් යුක්තවයි තමන්ගේ නංගුවත්වත් සඳහන් කරන්නේ නැතුව ඊටාම කෙටියෙන් මේ කාරණාවල් සිහිපත් කරලා කටයුතු කරලා තියෙන්නේ කල්යාණ මිත්‍ර පිරිසක් විදිහට අපි බොහොම පුණ්‍යානුමෝදනා කරනවා නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු අය ධර්ම දේශනා කරපු මමත් අපි හැමදෙනාම පුණ්‍යානුමෝදනා කරමු මේ හැමදෙනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම තෙරුවන් සරණයි